you නවහි සමාධිචරියාහි වසී භාමගතා පඤ්ඤා නිරෝධ සමාපත්තිය ඥානං තේ පින්වත්නි මේ බුද්ධ ශාසනයේ කියනවා සමාපatti තුනක් ධාන සමාපatti ඵල සමාපatti නිරෝධ සමාපatti කියලා. ධාන සමාපatti ඵල සමාපatti පිළිබඳව මේත කලින් ධර්ම දේශනාවක් කළා. අද නිරෝධ සමාපත්තිය පිළිබඳව විස්තර කර දීමට බලාපොරොත්තු වෙන මේ නෛර්යානික ශාසනයක තිබෙන අන්තිම ඉහළ මුදුන් මල්කඩ බඳු සම්පත්තිය තමයි නිරෝධ සමාපත්තිය කියන්නේ. දැන් දේශකයන් මහන්සේලා චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය සතර මඟ සතර ඵල ආදී පිළිබඳව ධර්ම දේශනා කරා. ඉතින් මේ ශ්‍රාවකයෝ ඒ හැම ධර්මයක්ම අවබෝධ කරගන්නව නෙවෙයි. ශ්‍රවණය කරයි. ඒ පිළිබඳ හොඳට දහම් දැනුම ඇති කරගන්නවා. ඒව යම්කිසි දවසක අවබෝධ කර ගැනීමට උපකාරයක් කරගන්නා පදනම සකස් කරගන්න. ඉතින් ඒ අනුම මේ Nirodha Samapattiye පිළිබඳව විස්තරයක් එහෙමයි. ශ්‍රාවකයන්ට දහම් ජනම දිනු කර ගැනීමට උපකාරී ඒ වගේම මේ දේශනාවේ භාවනා යෝගීන්ට අවශ්‍ය වෙන කරුණු ගණනාවකුත් විස්තර වෙනවා. ඒ නිසා හැම දිනාටම මෙය ප්‍රයෝජනවත් වේ. සෑම දිනාම ඉතා හොඳින් සාවධානව ශ්‍රවණය කරන. ඒ කුසල බලයක් ලබාගෙන යම්කිසි කලයක මේ නිවන් අවබෝධ කර ගැනීමෙන් එහෙම නැත්නම් රහත් වීමෙන් කවර කලක හෝ මේ සම්පත් ලබා ගැනීමට වෑයම් කරන්නට ඕන. ධම්සෙනෙහි සරියොත් මහ රහතන් වහන්සේ වදාළ දේශනයක් තමයි මාත්‍රකා වශයෙන් තබාගත්. දේහි බලේහි සමන්නාගතත්තා බල දෙකකින් සමන්විත වූ බැවින් තයෝච සංඛාරාණං පටිපස්සක්තිය සංස්කාර තුනක් සංසිඳමාලී සෝලසහි ඥාන චරියාය සොලස් ඥාන චරියාවකින් නවහි සමාධිචර්යාය සමාධිචර්යා නවයකින් වශී භාවගතා පඤ්ඤා වශීවමට ගිය ප්‍රඥාව නිරෝධ සමාපත්තිය ඥාන නිරෝධ සමාපatti ඥාන මේ ධම්සෙනෙහි සරියොත් මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තිය කියන්නේ මොකද්ද කියලා හඳුන්වා දුන්න හැටි. අපි කාරණා වෙන්වෙන් වශයෙන් අරගෙන තේරුම් ගැනීමට වෑයම් කරමු. මුලින්ම සඳහන් වුණා දේහි බලේහි සමන්නාගතක්තා. බල දෙකකින් සමන්විත වූ බැවි මොනවාද මේ බල දෙක කියන්නේ සමථ බල විපස්සනා බල කියන දෙකයි මේ සමථ විපස්සනා දෙක ආරම්භයේ පටන්ම එක වියේ බැඳි ගොන්වියලක් මෙන් සමබරම ගමන් කරනවා මුල් ළමදීදී මේ දෙකට සමත බල විපස්සනා බල කියන නම යෙදෙන්නේ නැහැ. ඒක යෙදෙන්නේ මේ සමත විපස්සනා දෙක මුදුන් පැමිණියාම. තාමත්ම ශක්තිමත් භාවයට පැමිණියා. පළවෙනි එක තමයි සමත බල. සමාධි නැමැති බලය. මේ හැම කෙනෙක්ම දන්නවා සමාධියක් උපදවා ගැනීමට කාමච්ඡන්ද ආදී නීවරණයන් පළවා හරින්නට ඕන. කාමච්ඡන්ද කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ පංචකාමයන් පිළිබඳව තිබෙන්නා වූ ආශාව කැමැත්ත. ඒ කාමයන් පිළිබඳව තිබෙන්නා වූ ආශාව කැමැත්තට විරුද්ධ ධර්මයේ තමයි නෛෂ්ක්‍රම. නෛෂ්ක්‍රම්‍ය උපදවා ගත්තහම කාමයන්ට පිටුපාන. නෙක්ඛම්මං අරියාණං නීයාණං කාමච්ඡන්தோ අරියාණං නීයාණං මේ නෛෂ්ක්‍රම්‍ය කියන එක ආර්යයෝ නිවනට යන ධර්මයක්. ආර්යයන් නිවනට පමුණුවන ධර්මයක්. කාමච්ඡන්දේ නිවන ආමරණය කරන ධර්මයක්. එතකොට මේ නෛෂ්ක්‍රම්‍ය සංකල්පනා බලයෙන් කාමච්ඡන්දය පළවා හරිනවා ප්‍රහාණය කරනවා එතකොට කාමච්ඡන්දයෙන් හිත කම්පාවටපත් වෙන්නේ නැහැ. ඊළඟට අභ්‍යාපාද අරියාණං නීයාණං ව්‍යාපාද අරියාණං නීයාණා වරණ අව්‍යාපාදය ආරියං නිවනට පමුණවනම ව්‍යාපාදය නිවන ආවරණය කරන ව්‍යාපාදය ද්වේෂ මූලිකයි ඒක වැඩි දියුණු වුණාම තමයි ක්‍රෝධය වෛරය බද්ධ වෛරය ආදී වශයෙන් වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ හැමතැනම දේශනා කළා තියෙන මේ භාවනා වශයෙන් බලනකොට ව්‍යාපාදය සිත නරක් වීම සිත දෝෂ වීම ඒ වගේම නොයුසිලිමත් ගතිය නුරුස්නා ගතිය මේ විදිහටයි භාවනා යෝගීන්ට මේ ව්‍යාපාදය කියන එක ක්‍රියා කරන්නේ ඒකට විරුද්ධ එක තමයි අව්‍යාපාද ඒ අව්‍යාපාදය ඇති කර ගැනීමෙන් ව්‍යාපාදය පළවා අව්‍යාපාදයේ කියනකට මේකට මෛත්‍රිය කියලාමත් කියන්න බෑ. ව්‍යාපාදයෙන් නොකිරීමනේ අව්‍යාපාද කියන්නේ. ව්‍යාපාදයක් නැතිකම. මෛත්‍රිය තමයි භජනය කරන්නේ. නමුත් මෛත්‍රියම කියන්න බෑ. මෛත්‍රිය ක්‍රියාකාරී එකක්. මේක වලකින එක. ඉතින් කොහම වුණත් අව්‍යාපාදයේ බලයෙන් ව්‍යාපාදයේ පළවා හරිනවා ප්‍රහාණය. ඊළඟට තුන්වෙනි ආලෝක සංඥා අරියාණං නීයාණං තේන මිද්දං අරියාණං නීයාණා බරණ තේන මිද්දය තේන මිද්ධය කියන්නේ හිතේ කයේ අකර්මණ්‍ය ගතිය වැඩකට ගන්න බැරි ගතිය. ඒකෙන් එන ප්‍රතිඵලය තමයි නිදිබර ගතිය, උදාසීන ගතිය, කම්මැලි ගතිය. බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කරලා තියෙනවා මේ ආලෝක සංඥාව කියන එක තීන මිද්දේට විරුද්ධ ධර්මයේ හැටිය. ඊ타ත්ම දැඩි වීරිය ගැනීමනොත් ඒක ප්‍රහාණය කරන්න උපකාරීක. ආලෝක සංඥාදී බලයෙන් මේ තීන මිද්දේ කියන එක තමන්ගේ හිතෙන් පළවා හරිනවා ප්‍රහාණය කරන. ඊළඟ හතරවෙනි එක උද්ධච්ඡං අරියාණං නීයානා වරණ අවික්ඛේපෝ අරියාණං නීයාන අවික්ඛේපෝ අරියාණං නීයානං උද්ධච්ඡං අරියාණං නීයානා වරණ අවික්ෂේපය කියන එක ආර්යයන් නිවනට පමුණුවන ධර්මයක්. උද්ධච්චය කියන එක නිවන ආවරණය කරන ධර්මයක්. මේ දේශනා පාඨයේදී උද්දච්චය විතරයි දේශනා කළා කියන්නේ නමුත් කුක්කුච්චයත් අපි ගන්නට උද්දච්චය කියලා කියන්නේ සිත විසිරෙන ගතිය. කුක්කුච්චය කියලා කියන්නේ Tamanට කරගන්න බැරි වෙච්ච යහපත් දේවල් පිළිබඳව මට මේව කරගන්න බැරි වුණා කියලා. Tamanගෙන් යම් යම් වැරදි සිදු වුණා නම් මේ මේ වැරදි මගෙන් සිදු වුණා කියලා මේ පසුතැවෙන එකක්. ඒකට විරුද්ධ ධර්මයේ තමයි අවික්ෂේපය කියන්නේ. අවික්ෂේපය කියන්නේ හිත එකතු වෙන කැටි වෙන ගති. උද්ධච්චය කියන්නේ විසිරෙන ගති. එතකොට විසිරෙන ගතියට විරුද්ධ ධර්මය තමයි අවික්ෂේපය. අවික්ෂේපයෙන් මේ උද්දච්ච කුක්කුච්ච කියන නීවරණය පළවා හරිනවා ප්‍රහාණය කරනවා ඊළඟට ධම්ම වමත්තානං අරියාණං නීයාණං විචිකිච්ඡා අරියාණං නීයාණාමරණ විචිකිච්ඡා විචිකිච්ඡාම කියන්නේ ඒ තුනුරුවන් ආදී පිළිබඳව ස්ථිර නිගමනයකට බැස ගන්න බැරි දෙගිඩියාව. ඒකට විරුද්ධ ධර්මයේ තමයි ධම්ම වවත්තාන කියන්නේ. ධම්ම වවත්තාන කියන්නේ ධර්ම විනය දෙක හොඳට තේරුම් ගැනීම. වෙන්කොට තේරුම් ගැනීම. ඒක තේරුම් ගත්තාම විචිකිච්ඡාම ප්‍රහාණය වෙනවා. නර ඒකරකපත්ත නාගරාජයෙක් වෙන්න සිද්ධ වුණේ මේ ධර්ම විනේ නොදන්න කමින් විචිකිච්ඡාව ඇතිවීම හේතු කොටගෙන. කොන ධම්ම වවත්තාන කියන ධර්ම විනය පිළිබඳව හොඳට නිවැරදි දැනුම ඇති කර ගැනීමෙන් විචිකිච්ඡාව කියන එක ප්‍රහාණය කරයි. දැන් මෙතන නීවරණ පහ පිළිබඳව කියවුවා. ඊළඟට මේ දේශනාවේ මෙතෙන්ට අතුලත් කරලා තිබෙනවා ආනාපාන සතියේ පටිනිස්සග්ගානුපස්සනාව කියන එක. පටිනිස්සග්ග කියන්නේ බැහැර කිරීම. ඒකේ විරුද්ධ ධර්මය තමයි ආදානං කියලා අල්ලා ගන්නවා. එතකොට පටිනිස්සග්ගානුපස්සනා කියන මේ ඉවත් කිරීම බහැර කිරීම කියන මේ ගතියෙන් ආදානං කියන මේ අල්ලා ගැනීම ප්‍රහාණය ලෞකික දේවල් පිළිබඳව අල්ලා ගැනීම මේ විදිහට නෛෂ්ක්‍රම්‍ය අව්‍යාපාද ආලෝක සංඥා අවික්ෂේප ධම්ම වවත්තාන පටිනිස්සග්ගානුපස්සනා කියන මේ කරුණුවල කාමච්ඡන්දය ව්‍යාපාදය තීන මිද්දය උද්ධච්ච කුක්කුච්ඡය විචිකිච්ඡාව ආදානං කියන අල්ලා ගැනීම මේවා පළවා. අන්න දැන් හිත කම්පණයටපත් වෙන්නේ නැහැ. කාමච්ඡන්ද ආදී මේවායෙන් හිත කම්පණයටපත් වෙන්න සැලෙන්නේ නැහැ, කැළඹෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේ සමත බල කියලා කියන්නේ. සමත බල. ඊළඟට විපස්සනා බල. අනිත්‍යානුපස්සනාව වැඩිමෙන් නিত্য සංඥාව දුරු කරනවා. දුක්ඛානුපස්සනාව වැඩිමෙන් සුඛ සංඥාව දුරු කරනවා. අනාත්මානුපස්සනාව වැඩිමෙන් ආත්ම සංඥාව දුරු කරනවා. නිබ්බිදානුපස්සනාව වැඩිමෙන් ආලය ඇලීම දුරු කරගන්නවා. විරාගානුපස්සනාව වැඩිමෙන් රාගය දුරු කරනවා. නිරෝධානුපස්සනාව වැඩිමෙන් සමුදය දුරු කරනවා. පටිනිස්සග්ගානුපස්සනාව වැඩිමෙන් ආදානය කියන අල්ලා ගැනීම දුරු කරනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිබ්බිදා විරාග නිරෝධ පටිනිස්සග්ග හතයි මේකට කියනවා සප්තානුපස්සනා කියලා. මේ සප්තානුපස්සනාවේ බලයෙන් සිත කම්පණයටපත් වෙන්නේ නැති වෙන්න, කැළඹෙන්නේ නැති වෙන්න, සැලෙන්නේ නැති වෙන්න ශක්තිමත් කරගන්න. කොහොමද මේ අනුපස්සනා වැඩිමෙන් නිත්‍ය සංඥාවෙන් සිත ගැලඹෙන්නේ සුඛ සංඥාවෙන් සිත කැළඹෙන්නේ ආත්ම සංඥාවෙන් සිත කැළඹෙන්නේ ආශාවෙන් ආලයෙන් සිත කැළඹෙන්නේ රාගයෙන් සිත කැළඹෙන්නේ සමුදයෙන් සිත කැළඹෙන්නේ ආදාන කියන අල්ලා ගැනීමෙන් සිත කැළඹෙන්නේ ඉතින් මේ විදිහට මේ අනුපස්සනාව වර්ධනය කර ගැනීමෙන් සිත කැළඹෙන්න නিত্য සංඥා ආදීගෙන් සිත කැළඹෙන්නේ නැහැ කම්පාවටපත් වෙන්න සැලෙන්නේ නැහැ අන්නේ නිසා විපස්සනා බල කියනවා දැන් සමත බල විපස්සනා බල කියන මේ කාරණා දෙක පිළිබඳව මේ ශ්‍රාවකයන්ට වැටහෙන්නට ඇත. ඊළඟට අපි දෙවෙනි කාරණාවට බහිමු. සයෝච සංඛාරාණං පටිප්පස්සක සංස්කාර තුනක් සංසිඳවාලේ පාලි ව්‍යාකරණ වලට අනුව තයෝච සංඛාරාණං නෙමේ තින්නම් සංඛාරාණං කියලා වෙන්නට ඕනේ. නමුත් බුද්ධ දේශනාවේ ඒ වගේ විශේෂ විරල යෙදුම් තියෙනවා. සංස්කාර තුනක් සංසිඳවාලි. මොනවද මේ සංස්කාර තුන? වචේ සංස්කාර, කාය සංස්කාර, චිත්ත සංස්කාර. මේ සංස්කාර තුන ගැන කියනකොට මේකේ අනුපිළිවෙල වෙනස් වගේ ඔබට වැටහෙන්නට පුළුවන්. වෙනසක් තියෙනවා තමයි ඒක එහෙම දේශනා කළා තියෙන්නේ නිරෝධ සමාපත්තියට සමවැදින ආර්ය ශ්‍රාවකයාට ඒ සංස්කාරයන් නිරෝධ වෙන ආකාරය සලකනවා චූල වේදන්න මහා වේදන්න සූත්‍රවල මේ විස්තරය තියෙනවා දැන් අවිජ්ජාපච්චය සංඛාරා කියලා කියනවා අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. ඒ සංස්කාර නෙමෙයි මෙතන අදහස් කරන්නේ. අවිද්‍යාව නිසා සංස්කාරය පහළ වෙනවා කියනකොට පුඤ්ඤාභි සංඛාර කියලා කොටසක් තියෙනවා. කාමාවචර කුසල්සිත 8යි පංචම ධාන ක්‍රමේට ධාන කුසල් සිත් පහයි. මේ ටිකට කියනවා පුඤ්ඤාභි සංඛාර. ඊළඟට අපුඤ්ඤාභි සංඛාර. ලෝභ මූලික අකුසල් සිත් 8යි, ද්වේෂ මූලික 2යි, මෝහ මූලික 2යි. අකුසල් සිත් 12. මේ ටිකට කියනවා අපුඤ්ඤාභි සංඛාර කියලා. ඊළඟට ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන මෙන්න මේ හතරට කියනවා ඒ කුසල් හතරට ආනින්ජාමි සංඛාර කියලා මෙන්න මේව තමයි අවිද්‍යා පච්චයා සංඛාරා කියන තැන අවිද්‍යාව නිසා පහළ වෙන සංස්කාර. දැන් මේ අපි ගන්න දේශනාව ඒක නෙමේ අදහස් කරන්නේ. නිරෝධ සමාපත්තියට සමවැදෙන පුජ්‍යලයාට නිරෝධ වෙන සංස්කාර වශයෙන් තමයි මේම පෙන්වන්නේ. මුල් මේක වචේ සංස්කාර. ඔබ්බේ විතක්කෙත්තා ਵਿਚාරෙත්තා පච්ඡා වාචං බින්දති කියලා. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. කලින් හිතලා හිතලා පසුව තමයි මේ වචන බලට පරිවර්තනය වෙන්නේ. අපි නිදසුනක් වශයෙන් ගත්තොත් අපි දැන් කියනවා බුද්ධං සරණං ගච්ඡාමි කියලා. අපේ කටින් පිටකොන්නා වචන මාර්ගය. මේක පිට වෙන්නේ ඉස්සෙල්ලා හිතේ යට පතුලේ වගේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඇතිගෙන. අර පුබ්බේ විතක්කත්තා විචාරෙත්තා කියලා මදාල ඒක. සිතේ පතුලේ වගේ සියුම් මසයෙන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා මුලින් පහළ වෙනවා. අන්න ඒක තමයි මේ වාචං බින්දති කියලා වදාළේ වචන බවට පරිවර්තනය වෙනවා. අපි කතා කරන හැම වචනයකදීම ඒක මුලින් හිතේ පතුලේ වගේ ඇති වෙලා ඊට පස්සේ තමයි මේ වචන වශයෙන් එළියට එන්නේ. ඒ නිසා අර මුලින් හිතන එක විතර්ක ਵਿਚාර හැටියට සඳහන් මේ අනුව විතර්ක ਵਿਚාර මේ වචී සංස්කාර හැටියට දේශනා කළා කියලා. ඊළඟට කාය සංස්කාර. කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාද ප්‍රාස්වාද. මේ ආස්වාද ප්‍රාස්වාද කය හා සම්බන්ධයි. ඒ නිසා කාය සංස්කාර කියන චූල වේදල්ල සූත්‍රයේ මේ කරුණ විස්තර කාය සංස්කාර කියන්නේ ආස්වාස ප්‍රාස්වාස. ඊළඟට චිත්ත සංස්කාර. සංඥා වේදනා කියන මේ දෙක. මේ දෙක හිතේ පහළ වෙනවා. මෙන්න මේ තුන වචේ සංස්කාර කාය සංස්කාර චිත්ත සංස්කාර මේ තුන සංසිඳවන පයෝච සංඛාරාණං පටිපස්සද්ධියා කියලා වදාළ එක මේ සංස්කාර තුනක් සංසිඳෙනවා මුලින්ම වචේ සංස්කාර සංසිඳෙනවා දෙවනුම කාය සංස්කාර සංසිඳෙනවා තුන්වෙනුම චිත්ත සංස්කාර සංසිඳෙනවා මේ සංස්කාර තුනක් සංසිඳවාලීමෙන් කියලා වදාළ ඒක. ඊළඟට සෝලසහි ඥාන චර්යාය. සෝලස් ඥාන චර්යාය කියන්නේ ඥාන 16ක් කියන එක. ඥාන 16. කොහොමද මේ ඥාන දාසයක් වෙන්නේ? දැන් අපි අර මුලින් කියා දුන්නු හැටියට අනිත්‍යානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා පටිනිස්සග්ගානුපස්සනා කියලා අනුපස්සනා හතක් තියෙනවා. ඒ හත අනුපස්සනා ඥාන හතක් ඇටියට සැලකෙනවා. මේකට විවට්ටානුපස්සනා කියන එක එකතු වෙනවා. විවට්ටානුපස්සනා කියන්නේ මේ ලෞකික පැත්තෙන් ලෝකෝත්තර පැත්තට හැරෙන අවස්ථාව. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම නිබ්බිදා විරාග නිරෝධ පටිනිස්සග්ග විවට්ට කියන මේ අට අනුපස්සනා අට මේ අනුපස්සනා අට ඥානාටක් හැටියට තමයි මෙහි දේශනා කරන්නේ ඊළඟට සෝවාන් මාර්ග ඥානය පළඥා සකෘදාගාමි මාර්ග ඥානයේ ඵල ඥානයි. අනාගාමි මාර්ග ඥානයේ ඵල ඥානයි. රාහත් මාර්ග ඥානයේ ඵල ඥානයි. එතන ඥාන 8ක් තියෙනවා. මාර්ග ඥාන 4යි ඵල ඥාන 4යි. ඒ ඥාන 8යි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිබ්බිදා විරාග නිරෝධ පටිනිස්සග්ග විවට්ඨ කියන මේ අනුපස්සනා ඥාන අටත් එකතු වුණාම ඥාන 16ක් වෙනවා. සෝලසහි ඥාන චර්යායි කියලා වදාළ එක මේ සොලස් ඥාන චර්යාවෙන් යුක්ත වෙනවා. ඊළඟට නවහි සමාධි චර්යාවයි සමාධිචර්යා නවයක් වෙනවා. දැන් මුලින් සඳහන් කළා මේ Nirodha සමාපත්තියට සමවදින්න අෂ්ඨ සමාපත්තිය ඕනෑ. අෂ්ඨ සමාපත්තිය කියන්නේ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය හතරවෙනි ධානය කියන මේ රූපීය ධාන හතරයි. ඊළඟට ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන කියන අරූප ධාන හතරයි. මෙන්න මේ අටට තමයි අෂ්ට සමාපatti කියලා කියන්නේ. එතකොට මේ හැම ධානයකටම పూర్වයෙන් ඇතිවෙනම උපචාර සමාධිය කියන එක. උපචාර සමාධියත් මේ අටපලකම ඇතිවෙනවා. ඒ නිසා මේ සමාධි චර්යාවට උපචාර සමාධියත් එකතු කර ගන්න. මේ අනුව ඒ මුල් මුලින් කියන ලද ධාන හතරයි ආකාසානංචායතනාදී ධාන හතරයි අටයි උපචාර සමාධියයි නවය නවහි සමාධි චර්යායි කියලා වදාළ මේකට වශී භාවගතා පඤ්ඤා වශී බවට ගිය ප්‍රඥාව මේ වෑන් වශී බවට යනවා කියන තමන්ට වසඟ කරගන්නම අවනත කරගන්නම සීකරු කරගන්නම තමන්ට කැමති හැටියට වැඩ ගන්න පුළුවන් ආකාරයට සකස් කරගන්න වශී භාවගතා කියන්නේ එහෙම වශී බවට ගිය ප්‍රඥාව තමයි නිරෝධ සමාපත්තිය ඥාන. නිරෝධ සමාපatti ඥානය කියලා කියනවා. ඊළඟට මේ නිරෝධ සමාපත්තිය උපදව ගන්න කවුද? සමවදින්නේ කවුද? කොහොමද සමවදින්නේ? දැන් මුලින් සඳහන් කළ මාත්‍රකා පාළි පාඨයේ විස්තරයේ තරමකට කියලා දුන්නා. ඊළඟට අපි අනෙක් කාරණා ටික තේරුම් ගන්නට ඕන. මේ Nirodha Samapattiyata සමවදින්නට පුළුවන් අෂ්ඨ සමාපatti ලාභේ අනාගාමි ශ්‍රාවකයටත් රහත් ශ්‍රාවකයටත් පමණයි අනාගාමි වුණත් රහත් වුණත් මේ අෂ්ඨ සමාපත්තිය නැතිනම් නිරෝධ සමාපත්තියට සමවදින්න හැකියාවක් නැහැ අෂ්ඨ සමාපත්තිය හොඳට ප්‍රගුණ කරගත්ත අනාගාමී රහත් කියන මේ ශ්‍රාවකයන් දෙදෙනාට පමමනායි මේ Nirodha සමාපත්තියට සමවදින්න පුළුවන්. ඇයි උන්වහන්සේලා මේ Nirodha සමාපත්තියට සමවදින්නේ? මේ ලෝකයෙන් ඉවත් වෙලා දින 7ක් අචිත්තකව වාසය කිරීමේ අපේක්ෂාව. කොහොමද නිරෝධ සමාපත්තියට සමවදින්නේ? නිරෝධ සමාපත්තියට සමවදිනු කැමති අෂ්ඨ සමාපatti ලාභී අනාගාමි රහත් ශ්‍රාවකය දෙන්නෑන් කෙනෙක් කවුරු? විවේක ස්ථානයට පැමිණිලා සමාධි විදර්ශනා භාවනා කරන්නට ඕන. කොහොමද පළවෙනි ධ්‍යානයට සමවදිනවා ඒකෙන් නැගී හිතන විදර්ශනාව දෙවෙනි ධානයේට සමවදිනවා ඒකෙන් නැගී හිටලා විදර්ශනා කරනවා තුන්වෙනි ධානයේට සමවදිනවා ඒකෙන් නැගී හිටලා විදර්ශනා කරනවා හතරවෙනි ධානයේට සමවදිනවා ඒකෙන් නැගී හිටලා විදර්ශනා කරනවා ආකාසානංචායතන සමාධියට සමවදිනම ඒකෙන් නැගී හිටලා විදර්ශනා විඥානංචායතන සමාධියට සමවදිනම ඒකෙන් නැගී හිටලා විදර්ශනා ආකින්චඤ්ඤායතන සමාධියට සමවදිනම ඒකෙන් නැගී හිටලා විදර්ශනා භාවනා කරනවා. මේ විදිහටයි අනුපිළිවෙල. ආකෙන්චඤ්ඤායතනේට සමවැදිලා විදර්ශනා භාවනා කරලා ඊළඟට මේ ශ්‍රාවකයා අදිෂ්ඨාන හතරක් කරන්නට ඕන. මොනවද ඒ අදිෂ්ඨාන? නානාබද්ධ අවිකෝපන. ඒකෙන් අදහස් කරන්නේ දැන් මේ Nirodha Samapattiyට සමවැදුනහම දින හතක් අචිත්තකව වාසය කරනවා මේ කාලයේ අතරතුර තමංග සිවුරු පෙරකරාදි දේවා. ශ්‍රීලංකට ගසා යන්න පුළුවන්. ජින්නෙන් ජලයෙන් උපද්‍රව පැමිණෙන්න පුළුවන්. සොරු අරගෙන යන්න පුළුවන්. වේ යන්න ආදී සතුන්ගෙන් උපද්‍රව එන්න පුළුවන්. එසේ නොවේවා කියලා අදිස්ථාන කරන්න. තමන්ගේ පාත්‍ර සිවුරු හොරු නොගනිත්වා වේයන් ආදී සතුන්ගෙන් ඒකට උපද්‍රව නොවේවා වාතයෙන් ගින්නෙන් ජලයෙන් උපද්‍රව නොවේවා ඊළඟට තමන් ඉන්න කුටියන් නම් කුටියද වාතයෙන් ගින්නෙන් ජලයෙන් විනාශ නොවේවා වෘක්ෂ මූලයක් ළඟ ඉන්නවා නම් ඒකත් එසේම වාතයෙන් ගින්නෙන් ජලයෙන් විනාශ නොවේවා කියලා අදිස්ථානය තබන්නවා. එතකොට ඒවා මේ දින 7 තුල මොනම ක්‍රමයකින්වත් විනාශයටපත් වෙන්නේ නැහැ. මේ අපේ රටේ වෙච්ච සිද්ධියක්. මහානාග කියන තෙරණ වහන්සේ සමන් වහන්සේගේ මෑණියන්ගේ ආරාධනයේට තමන්ගේ ගමට වැඩියා දවල් දාණය සඳහා උන්වහන්සේ ටිකක් උදෙන් වාගේ ගෙදරට වැඩියා ඉතින් තම මෑණියෝ මේ තෙරුන් වහන්සේට කැඳ ටිකක් පිළිගන්නවා. උන්වහන්සේ කැඳ ටික වළඳලා එතන ආසන ශාලාව කියලා එකක් තිබුණා. ඒකේ වේලාව සලකාගෙන දාන යෙදෙනතුරු නිරෝධ සමාපත්තියට සමගතුනා. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ මේ ආසන ශාලාවට ගිනිගත්තා. කොහොම හරි උන්වහන්සේට මේ අදිෂ්ඨානය කරන්න බැරි වෙලා තමයි මේ. තවත් භික්ෂූන් හිටියා. උන්වහන්සේලා එහෙම් මෙහෙම් එළියට පැනගත්තා. මහානාගතරන් වහන්සේ සිටි හැටියටම ඉන්නවා පිළිමයක් තිබ්බා. මිනිස්සු කිව්වා මහ කම්මැලියෙක්ද කොහෙද කිම්මේ ඔක්කොම ගිනිගෙන දැවිලා අවසානයේ ගින්න ඇවිලගෙන ඇවිලගෙන ඇවිත් තෙරුන් වහන්සේ වටකොල්ල ගින්න නැවතුණා. මිනිස්සුන්ගේ හිතේ මිඟින්න තවත් එහාට යයි කියලා යන්න එතනින් එහාට. නමුත් මිනිස්සයෝ වතුර ඉහලා මේ ගින්න නිවලා මහා ගුණවත් මහානුභාව තෙරුන් වහන්සේ නමක් කියලා හිතලා වටේම මල් අතුරලා දැන් වට වෙලා වැඳගෙන ඉන්නවා බොහොම ගෞරවයෙන් උන්වහන්සේ નિયમિત වේලාවට නිරෝධ සමාපත්තියෙන් නැගී හිටියා. බැලුවහම මේ මිනිස්සු වටේම මල් අතරලා බොහොම ගරු ගාම්භීර හැටියට කටයුතු කරලා වටේම වැඳගෙන ඉන්නේ. උන්වහන්සේට හිතුණ මගේ ಗುಣ අද දැනගත්තා කියලා. ඒ රහතන් වහන්සේලාට ලැජ්ජාවක්, කලකිරීමක්, ඒ වගේ දේවල් ඇති වෙන්නේ නැහැ. සංවේගය ඇති වෙනවා. මේ මිනිස්සු මගේ ಗುಣ දැනගත්තා. ඊළඟට එදා තම මෑණියන්ගෙන් දානේ වළඳලා දහවල් මේ නහානාග තෙරණ මහන්සේ ඊට පස්සේ රටේවත් ඉන්නේ නැතුව වැඩියා. පූවංගු දිවින කියන එකට වැඩියා කියලා කියනවා. රටේවත් හිටියේ නැහැ. අන්න එහෙම තමයි ගුණවතුන්ගේ ස්වභාවය. ගුණවත්තු තමන්ගේ ගුණය අනුන්ට ප්‍රදර්ශනය කරන්න කැමති නැහැ. දැන් යම් උපසම්පදා භික්ෂුවක් ධ්‍යාන මාර්ගඵල නැතුව මට ධ්‍යාන මාර්ගඵල තියෙනවා කියලා ප්‍රකාශ කළොත් පරාජිකා වෙනවා මහානකමක් නැතුව තමන් ළඟ තියෙන ಗುಣ ගුණවත් අය අනුන්ට කියන්නේ නැහැ. ඉතින් උපසම්පදා භික්ෂූන්ට කියන්න පුළුවන්. යෝපන බික්ඛු අනුපසම්පන්නස්ස උත්තරී මනුස්ස ධම්මං ආරෝචය්‍ය පාචිත්‍යං කියලා. බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාවක් පනවලා තියෙනවා. යම් භික්ෂුවක් අනුපසම්පන්නයන්ට උත්තරී මනුස්ස ධම්ම කියන්නේ ධාන මාර්ග වගේ දේවල් සමාලක තියෙනවා කියලා ප්‍රකාශ කළොත් වරදක් වෙන හැටියට නීතියක් පනවලා තියෙනවා. එතකොට රහතුන් වහන්සේ නමක් නම් මේ වරද කරන්නේ ජීවිතේ ගියා. මේ ශික්ෂාපදේ කඩන්න. මේ එක එක පැත්ත. අනිත් පැත්ත තමන්ගේ ගුණ අනුන් දැනගත්තා මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා උන්වහන්සේලා උපසම්පදා භික්ෂුවටවත් කියන්න කැමති නැහැ. මොකද හේතුව උන්වහන්සේ අනෙක් කාට මේ ප්‍රචාරය කළොත් මේ හාඳුරෝ මේ මට්ටමේ කියලා මනුෂ්‍ය චේවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පස ආදී දේවල් ගෙනහල්ලා ගොඩ ගන්න හරියට ලාභ ප්‍රයෝජන ලැබෙන්න පටන් ගන්නවා. කොහොමද මේ ලාභ ප්‍රයෝජන ලැබුණේ? Taman ගුණමතෙක් කියලා තේරුම් ගන්න. එතකොට තමන් වුණත් මම මේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා හිතන් ගුණමතෙක් ප්‍රකාශ කරන්නේ. ඒ සුද්ධ පුජ්‍යලයන්ට ඒක සියුම් වරදක් වෙන වරදක් කියන්නේ මිත්‍යා ජීව පැත්ත වජනය කරන සියුම් වරදක් උන්වහන්සේලාට තියෙනවා අධිගම අල්පේච්ඡතාවය කියලා තමන් අවබෝධ කරන ගන්න දේවල් අනුන්ට ප්‍රදර්ශනය කරන්න උන්වහන්සේලා කැමති නැහැ සුද්ධ පුජ්‍යලේ. එහෙම ප්‍රදර්ශනය කළාම මිනිස්සු ලාභ ප්‍රයෝජන ගෙනත් දෙනවා ඒවා ඒ සුද්ධ පුජ්‍යලයකට කැපසරුප් වෙන්නේ නැහැ. සියුම්මසේ මිත්‍යා ආජීව පැත්ත භජනය කරනවා. ඒ නිසා ඒ ගුණවත් අය මහරහතන් වහන්සේලා තමන් සතු ගුණ අනුන්ට ප්‍රදර්ශනය කරන්නේ ප්‍රකාශ කරන්නේ නැහැ. ගුණ නැති අය තමයි ඒව හැමතැනම ප්‍රචාරය කරන්නේ ප්‍රදර්ශනය කරන්නේ. එහෙම කළා ඒ අය ඉතින් වෙන්නේ මොකද අන්තිමට සතර අපාගත වෙන එක තමයි. ඒ වගේම මේ පිළිබඳව තව සිද්ධියක්. දැන් මේ මහානාගතරන් වහන්සේ රටේවත් ඉන්නේ නැතුව වැඩියේ තමන්ගේ ගුණ දැනගත්ත නිසා ඒ අනුව මිනිස්සු සත්පාර මෙයා කරන්න ගියොත් ඒක සුදුසු නැති නිසා. මේ චිත්ත ග්‍රහපතියාගේ ගම මච්චිකා ඛණ්ඩ කියලා. දවසක් මේ චිත්ත ග්‍රහපතියාගේ ගෙදර දානයක් දෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා වඩිනවා ගිනි කාශ්චක අවු. දාඩිය නෑ වෙන. එතන හිටියා මහක කියලා ලාබාල තෙරුන් වහන්සේන මගුන් වහන්සේ මහානුභාව සම්පන්නයි ලාබාල වුණා. අර වැඩිහිට ආඳුරුණුන්ගෙන් ඇහුවා ස්වාමීනි හරිම ආශ්චකයි රස්නේ නේද? දැන් සිසිල් සුළඟක් හමා යනවා නම් කුඩුපද වගේ වැටෙනවා නම් හොඳයි නේද? කොච්චර හොඳද ආයස්මතුන් වහන්සේ කියලා ලොකු ආඳුරුව ප්‍රකාශ කරා. ඩිංගමලාවක් යනකොට මෙන්න ඊටාම හොඳ සිසිල් සුළං හමනවා. කුඩුපද වැටෙනවා. මේ චිත්තග්‍රහපතය මහ පුදුමයටපත් වෙනවා. ඉතින් එදා දාණය ඉවර වුණා. ඉවර වෙලා ඒ ස්වාමීන් වහන්සේලා තම තමන්ගේ විහාරස්ථාන වලට වැටුණා. මේ චිත්තග්‍රහපතියා ඒ මහකතරුන් මහන්සේ හොයාගෙන ගියා පන්සල. වේල්ල ස්වාමීනි මට 이르දි ප්‍රතිහාරයක් පෙන්වන්න කියලා ආරාධනය කළා. උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. ගෘහපති ඒකේ තරම් සුදුසු දෙයක් නෙමෙයි කියලා නොයේක් වර ප්‍රතික්ෂේප කළා. අන්තිමට උන්වහන්සේ වදාලා එහෙනම් ගෘහපතිය ඔබේ උතුරු සළුවේ ස්තූපයේ බිම තියලා ඒක උඩින් තනකොළ රොඩු ටිකක් ගෙනත් තියන්න. දැන් මේ දොර වහලා ඉස්සර. ඉතින් එහෙම තිබ්බට පස්සේ මහකතරුන් මහන්සේ කාමරේ ඇතුලේ ඉඳලා යතුරු කවුළුවෙන් ගින්නක් කෙවලා. අර උතුරු සළුව නොදැවෙන්න ඒ මත තියෙන තනකොළ රොඩු ටික විතරක් දැවෙන්න සැලකුවා. මේ චිත්ත ග්‍රහපතිය බොහෝම පුදුමයට සන්තෝෂයටපත් වුණා. ස්වාමීන් වහන්සේ මේ මත්තිකා සණ්ඩේම වැඩ වාසය කරයි. මම ඔබ වහන්සේට කුටි ගෙවල් ඔන්නම් එව්ව හදලා දෙන්න. මම සිව්පසයෙන් අපෝපස්ථාන කරනවා. මෙහෙම ප්‍රකාශ කරනවා. ගෘහපතියකින් බොහොම හොඳ දෙයක් තමයි කියන්නේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරා. පහෝදා පාන්දර ඒ තමන් ඉන්න විහාරස්ථානයේ වතපිළිවෙත් තරමය ඔක්කොම කළා බඩු මුට්ටුවාදී හොඳට සකස් කළා පාන්දරින්ම පිටත් වෙලා ගියා කොහේ ගියාද දන්නේ ගියා ගියාම අටුවාවකවත් කොතනවත් සඳහන් වෙලා නැහැ මහක හාමුදුරුව කොහෙටද වැඩි කියලා අන්න බලන්න ගුණවතුන්ගේ හැටි. අධිගම අල්පේච්ඡ සාමය කියන්නේ මේක තමයි. එතකොට මේ මහානාගතරන් වහන්සේ කියලත් මේකම තමයි. ඊළඟට තව කාරණයක්. දැන් කලින් කිව්වනේ නිරෝධ සමාපත්තියට සමවැදුනාම තමන් ඇඳලා පරලා තියෙන සිවුරු පිළිකර වටා පිටාව කිසිවක් උපද්‍රවයක් වෙන්නේ නැහැ කියලා ඒක වෙන්නේ නැහැ එහෙමම තමයි. මේ කවුරුත් දන්නා සාමාවතේ ප්‍රධාන 501 දෙනෙක් උඩුමහල් තලයේ ජනෙල් දොරවල් වල තෙල් රෙදියතල දොර ජනෙල් වහලා ගින තියලා හිටන් ගින්නෙන් විනාශයටපත් වුණා. ඔක්කොම ආර්ය ශ්‍රාවකයෝ. මේ 500ක් දෙනාම ඉස්සර ජාතියක එක රජ කෙනෙකුගේ මේ භාර්යාව විසව තමයි සාමාවතී අනික් කාණ්ඩේ මේ සාමාවතියගේ පිරිස. දවසක් රජ්ජුරුවොත් එක්ක ගඟට ගියා නාන්න හවස්සනකන් ජල ක්‍රීඩා කළා හරියට හීතලයි. සීතල නිමා ගන්න මේ ළඟ තියෙන කැලෑර දෙකට ගිනි තිබුණා. ගින්න පත්වේලා ඉවර වුණාම මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වාඩි වෙලා ඉන්නවා. උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා බැලුවාම රජගෙදරට වඩින පසේ බුදුරජාණන් වහන්සේ හොඳටම බය වුණා. සජ්ජුරෝ දැනගත්තත් අපේ හිස කසා දමයි කියලා. හොඳටම දැවෙන්න පුච්චම කියලා කාණ්ඩ එකතු වෙලා දර එකතු කරලා හිටන් තෙරුන් වහන්සේ වැහෙන්නම ගොඩ ගහලා ගිනි තිබුණා. උන්වහන්සේ ඉතින් ඒ කාල සීමාව අවසන් වෙනකොට නැගිටලා වැඩියා. මේ කොච්චර ගොඩ ගහලාගෙන තිබ්බත් උන්වහන්සේට මොනම උපද්‍රවයක්වත් නැහැ. අර මුලින් කරපු එක චේතනාවක් තිබුණේ නැති නිසා කිසිම අකුසලයක් නැහැ. දෙවෙනි එක හිතා මතාම කළා. ඒ නිසා බරපතල අකුසලයක් වුණා. අප්‍රමාණ කාලයක් මේ සසර දුක් විඳලා අවසාන ආත්ම භාවයේදී ගින්නෙන් දැවිලා මරණයටපත් වෙන්න සිද්ධ මේ සාමාවතයේගේ ශේවිකාව තමයි කුජ්ජුත්තරා කියලා. මේ මාලිගාවට ගිනි තියෙන දවසේ කුජ්ජුත්තරාව යදුම් ගානක් ඈත ගිහි ගමන. මොකද මේ එයා ඒ කර්ම කළේ නැහැ. ඒ නිසා යාට පළ දුන්නා. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේට කිසිම උපද්දරයක් වුණේ නෑ මොකද අර නානාබද්ධ අවිකෝපණං කියන අදිෂ්ඨානය නිසා. ඒකයි ඒ අදිෂ්ඨාන. ඊළඟට දෙවෙනි එක තමයි සංඝ පතිමානනය කියන එක. සංඝයාට කරන ගෞරවය දැන් උපසම්පදා භික්ෂූන් වහන්සේලා සීමා මන්දිරයට රැස් වෙලා දැන් මේ විනය කර්ම කරන්න සූදානම්. ඔක්කොම කටයුතු කරලා අහනවා අහවල් භික්ෂූන් වහන්සේ කොහෙද කෝ කියලා. උන්වහන්සේ අහවල් තැන නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්නවා කියලා කියනවා. ඒකට උන්වහන්සේ නිරෝධ සමාපත්තියට තම වදිනකොටම අදිස්ථාන කරගන්නවා සංඝයා කැඳෙව්වොත් මම යන්න ඕනේ කියලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා කියනවා එහෙනම් පණිවිඩයක් කරලා ගෙන්ව ගන්න. කවුරු හරි පණිවිඩකාරයෙක් ඇවිල්ලා කටාන ඇසෙන සෙව්වේ ඉඳලා ඇවැත්නි ඔබ වහන්සේට සංඝයා වඩින්න කියනවා කියලා මේ වචන කියනකොටම උන්වහන්සේ නැගී හිටියා. මොකද අර මුල් අදිස්ථාන. සංඝ පතිමානනය කියන්නේ ඒකයි. තුන්වෙනි එක සත්‍ය පක්ඛෝසන කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සාමඝයා රැස් කරලා යම්කිසි විශේෂ දේශනයක් කරන්න හෝ විනය නීතියක් පනවන්න හෝ සූදානම්. ඒ ඔක්කොම කටයුතු කළා අහනවා අහවල් භික්ෂුව කෝ කියලා. එයා නිරෝධ සමාපත්තියට සමවැදිලා කියනවා. එන්න කියන්න කියලා පණිවිඩයක් කරා. දැන් උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදිනකොට ශාස්ත්‍රෝන් වහන්සේ කැඳවුවොත් මම යන්න ඕන කියන අදිෂ්ඨානයේ සබල තමයි ඒකට සමවදින. පිනිසාර කලින් වාගේ පණිවිඩකාරය ඇවිල්ලා කටාඬ ඇසෙන සෙව්වේ ඉඳලා ඔබ වහන්සේට බුදුරජාණන් වහන්සේ වඩින්න කිව්වා කියනකොටම අර නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවා. ඒක තමයි සත්‍ය පක්ඛෝෂණ කියලා කියන්නේ. ඊළඟට හතරවෙනි එක තමයි අද්ධාන පරිච්ඡේද කියලා. දැන් දින 7ක් නිරෝධ සමාපත්තියෙන් ඉන්නවා මේ දින 7 Tamanට ආවිස තියනවාද කියලා බලන්න. ඊට ඉස්සෙල්ලා පිරිනුවන් පානුමනම් මේ නිරෝධ සමාපත්තියට බලයක් නැහැ. පිරිනුවන් පෑම නවත්තන්න. නිරෝධ සමාපත්තියෙන් පිරිනුවන් පාන්න බැරි නිසා ඒකෙන් නැගී හිටලා තමයි පිරිනිවන් පාන්න වෙන්නේ. ඒ නිසා තමන්ගේ ආවිෂය ගැන බලන්න. මේක තමයි අද්ධාන පරිච්ඡේද කියන්නේ. මේ විදියට අර ආකින්චඤ්ඤායතන සමාපත්තියට සමවැදලා විදර්ශනා කරලා මේ නානාබද්ධ අවිකෝපන සංගපතිමානන සත්‍යපක්ඛෝසන අද්ධාන පරිච්ඡේද කියන මේ විස්තර කළ අදිස්ථාන හතර කරලා ඊළඟට නේව සංඥා නාසඤ්ඤායතනයේට සමවැදුනාම නිරෝධයටපත් වුණා වෙනවා. කලින්ම වචී සංස්කාර නිරෝධයටපත් වෙනවා. දෙවනුම කාය සංස්කාර නිරෝධයටපත් වෙනවා. දැන් කාය සංස්කාර කියන ඒවා ආස්වාද ප්‍රාස්වාද කිව්වනේ. දැන් හතරවෙනි ධ්‍යානයේදීත් ආස්වාද ප්‍රාස්වාද නිරෝධයටපත් වෙනවා. ඒකයි මේකේ වෙනසක් තියෙනවා. හතරවෙනි ධානයේදී Tamanට දැනෙන්නේ නැතුව විතරයි ආස්වාද ප්‍රාස්වාද තියෙනවා. මේ Nirodha Samapattiyේදී දැනෙන්නෙත් නෑ ආස්වාස පාස්වාස කෙරෙන්නේ නෑ. ඒක Nirodha. තුන් වෙනුව සංඥා වේදනා කියන මේ දෙක Nirodha. ඊළඟට කොහොමද මේ විහාරයේ තියෙන පිළිමි වගේ තමයි. අචිත්තකව දැන් වාසය කරනවා දින හතක්. මෙන්න මේක තමයි නිරෝධ සමාපත්තිය කියන්නේ. ඒකට අවශ්‍ය කරන කරුණ ටික තමයි මුලින් සඳහන් කළේ. සමත බල විපස්සනා බල ඕන. ඒ සංස්කාර තුනක් සංසිඳවන්න ඕන. සලස් ඥානචර්යා නව සමාධිචර්යා කියන මේ ටික ඕන. අෂ්ට සමාපත්තිලාභී වෙන්නට ඕනේ අනිවාර්යයෙන්ම අනාගාමී හෝ රහත් වෙන්නට. කොට මෙන්න මේ නිරෝධ සමාපත්තියට සමවදින්නට පුළුවන්. ඊළඟට මේ Nirodha Samapattiyට සමවැදුණ ආර්ය ශ්‍රාවකයා Nirodha Samapattiyෙන් නැගී හිටලා පින්දපාත මඩිනවා. එදාට දෙන දාණය එම දවසේම හෝ විපාක දෙන්න පුළුවන්. දවසක් සරියුත් මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියක සමවැදිලා බැලුවාද කාටද සංග්‍රහ කරන්නේ කියලා. ඊටාම දිලිඳු. පුන්න කියන දුගියා කුලියට හාන. මෙයාට ආද උපකාර කරන්න ඕනේ කියලා කල්පනා කළා. කල්පනා කළා බොන්න ගොදියා මුන්න දොගියා හාන කිට්ටුවට ගියා වැඩියා කුංජි කලාර දක්ව ළඟ හිට වැඩ හිටියා එතකොට මේ දුගයා තේරුම් ගත්ත මේ තෙරණ වහන්සේට දැහැටි දඬු ඕන තමයි ඉතින් දැහැටි දඬු කඩලා දැන් එහෙම පූජක් ඊළඟට උන්වහන්සේ මේ පුන්න දුගයාගේ ගෙදරට වැටුණා මේ පුන්න දුගියාට දවල් ඇඹුල අරගෙන එන්න ලෑස්ති වෙන ඔහුගේ බිරිඳ. චරින් වහන්සේ දැක්ක ගමන් බොහොම සද්ධාවෙන් ඒක චරුන් වහන්සේට පූජා කළා. ඉතින් චරුන් වහන්සේ පිළිඅරගෙන වැඩලා සුදුසු තැනකට වැඩලා දාණය බලනවා. මේ පුන්න දුගියාගේ බිරිඳ බොහොම ඉක්මනට ආයෙත් කෑ දවල් කෑම හදාගෙන ඉක්මනට ඉක්මනට අරගෙන ගියා. ඈතදිම කිව්වා ස්වාමීනි තරහ ගන්න එපා. මම ඔයාට දහවල් කෑම හදලා අරන් එනකොට සරියුත් මහ රහතන් වහන්සේ හමුණා පිණ්ඩපාත වඩිනවා මම උන්වහන්සේට පූජා කළ ඔබතුමාගේ මේ ආහාර ටික මේ අලුතෙන් හදාගෙන ආවේ. ඒ නිසා හිත සතුට කරගන්න කිව්වා. හොඳයි සඳුර උන්වහන්සේ මෙහෙටත් උදේ වැඩියා. මම දැහැටි දඬු පෑන් පූජා කළා කියලා කිව්වා. ඉතින් මෙහෙම කෑම ටික ගෙනෙච්චාම පුන්නදු ගියා දැන් කෑම ටික කාලා. උඟක් දවල් වෙලානේ. හොඳටම බඩගිනි වෙලා උඟක් දවල් වෙලා. කාලා හෙවණකට වෙලා ටිකක් ඇල වෙලා හිටියා. ඇල වෙලා ඉඳලා නැගිටලා Taman හාපු දිහා බැලුවාම මේ රත්තරන් වාගේ පේනවා. බිරිඳට කතා කරලා කිව්වා සොඳුර මේ බඩගින්නේ ඉඳලා කෑම ගත්ත හින්දාත් දන්නේ මගේ ඇස් දෙක නිලංකාර වෙලා වගේ අර හාපු හරිය ඔක්කොම රත්තරන් වාගේ මට පේන්නේ කියලා. ඉතින් ගිහින් බැලුවා. එක කෑල්ලක් අරගෙන නගුල ගහලා බැලුවා ඇත්තටම රත්තරන්. මෙයා තමයි රටේ ප්‍රධාන සිටුවරයා. අර සරියුත් මහ රහතන් වහන්සේට නිරෝධ සමාපත්තියෙන් නැගී සිටිය උන්වහන්සේට කරන ලද පූජාවේ මෙලෝම ආනිසංසය. ඒ වගේම දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා පින්ඩපාත වඩිනවා ඊටාම දිලිඳු කෙනෙක් හොයාගෙන. මේක දැක්ක සක්දේව් රජුගේ දැකලා උන්වහන්සේ පින්නපාත වඩින පාර අයිනේ පුංචි පැලක් මවාගෙන මේ දෙන්න හොඳටම කිලුටු ඇඳගෙන හොඳටම දුරවල වෙලා යාගන්නේ ගන්න අමාරු මට්ටමට ඉන්නවා. ඉතින් චරණහන්ත මෙතෙන්ට වඩිනවා දැක්කේ බිරිඳ සුජා. ස්වාමීනි කවුද වඩිනවා ස්වාමීන් වහන්සේ නමක් ගිහිල්ලා බලන්න කිව්වා. ඉතින් මේ සක්‍රය වෙසක් මවාගෙන ඉන්නේ අර ඇස් බැමේ ළඟට අත එහෙම තියන බැලුවා. අනේ මේ අපේ ස්වාමීන් වහන්සේන වඩින්න වඩින්න කියලා ආරාධනා කළා. හැබැයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ ආවර්ජනා කළා බැලුවේ නැහැ. ආරාධනා කළා බොහෝම ගෞරවයෙන් පාත්‍රයේ පුරා දාන පිළිගන්න. දානෙටක පිළිගන්නවාම මුළු ප්‍රදේශයේම සුවඳයි. බැලුවා මොකද කියලා. මේ සක්‍රය. සක්‍ර දේවේන්ද්‍රය. අද මේ දානේ දුප්පත් කෙනෙක් දුන්නා නම් එයා සිටුවරෙක් හෝ වෙනවා. ඇයි ඔබ මෙච්චර සැප සම්පත් තිබෙද්දි මේ දුප්පත් කෙනෙකුගේ සැපත පැහැරගත්ත කියලා. ස්වාමීනි මන්තරන් දුප්පත් කෙනෙක් තව ඉන්නවට. ඔය අනේක වර්ණ ආදී දිව්‍ය රාජේනකට මම පැත්තකට යනවා එයාගේ ආනුභාව සම්පන්න නිසා කියලා කිව්වා. ස්වාමීනි මම දුන්නු දාණය මොකොත් වෙනසක් වෙනවද මට ආනිසංස ලැබෙනවද නැද්ද? ආනිසංස ලැබෙනවා එක වෙනසක් වෙන්නේ නැහැ කියලා වදා. ඊට පස්සේ වගේ වැඩ කරන්න එපයි කිව්වා. මේ දුප්පත් අයගේ සැපත පැහැරලා අහෝ දානං මයා දෙන්නං කස්සපේ සුප්පතිට්ඨිතං කියලා උදං අනානා සත්‍යු රජුව දිව්‍ය ලෝකයට ගිය බව සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට නිරෝධ සමාපත්තියට සමවැදුණු ශ්‍රාමකයන් වහන්සේට දෙන දාණය ඊ타ත්ම ආනිසංසදායකයි එදාම හෝ ආනිසංස ලබනවා. පින්වත්නි දැන් ඉතින් සෑහෙන කාල වේලාවක් ගත වුණා. නිරෝධ සමාපත්තියේ පිළිබඳවත් ඒකට සමවදින හැටි ඒකේ ආනිසංසාදී කරුණු කියා දුන්න හැමදෙනාම මේ ධර්මයේ අහලා හිටන් දහම් දැනුම දියුණු කරගන්නට ඕන මේ ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් අපි සිද්ධ කළ උතුම් කුසල බලයේ හේතුවෙන් හැමදෙනාටම සාන්ත ප්‍රණීත අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන කතම සබාවයි